සාමාන්‍යයෙන් පෙනෙන බව සකස් වෙන තැන කියනකොට චක්කු ප්‍රසාදයේ සහ වර්ණ රූපේන කියනම් රූපය සහ ඇස කියන එක පුරේජාත වත්තක හැටියට දක්වන්නේ. පුරේජාතයි කියලා කියන්නේ කලින් ඉපදෙනවා කියන එක. එතකොට ඒක කලින් ඉපදුනා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. චක්කු විඥාණය උපදින වෙලාවේදී ඒ දෙක නිරුද්ධ වෙලා කියලා. එනිසා ඇහැයි රූපයයි එකතු වුණා නම් යම් මොහොතක ඇහැ රූප දෙක එකට එකතු වුණ මොහොතකදී චක්කු විඥාණය ඇස රූප දෙක නිරුද්ධ නොවුණු කල්හිමයි හටගන්නේ. ඒක නිසා uppanna vattuka කියලා කියන එකට. ඒ කියන්නේ උපන්න වස්තුක කියලා කියන්නේ අර වස්තු උපන් කල්හිම තමයි චක්කු විඥානය උපදින්නේ. ඒ මොහොත වෙනකොටත් ඇහැ රූප කියන දෙක නිරුද්ධ වෙලා නැහැ. ඒ නිසා චක්කු ප්‍රසාදයට වැටෙන රූප සතහන කියන එක ඒ ඒ ක්‍රියාව චක්කු විඥානයේ උපදින්න කලින් තමයි පෙර තමයි සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වුණාට පස්සේ තමයි ඒ වැටිලා තියෙන මොහොතෙදිම තමයි චක්කු විඥානය කියන එක උපදින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් රූපය කියන දේ සහ සිත කියන දේ පිළිබඳව පෙන්වනකොට රූපයට වඩා වේගෙන් සිත වෙනස් වෙනවා කියන්නේ. රූපයට වඩා ඉතා ඉක්මනින්ම වෙනස් වෙන දේ තමයි සිත කියන එක මේ රූපය ඊට වඩා හෙමින් වෙනස් වෙන්නේ කියන්නේ. ඉතින් එතකොට දැන් රූපය හෙමින් වෙනස් වෙනවා කියලා කියන්න ප්‍රධානම හේතුව තමයි දැන් සිත ඉස්සෙල්ල උපදින අවස්ථාව ගත්තාම රූපයක් පේන මොහොතේදී අපි ඊට පෙරත් ඒ ගැන කතා කරලා තියෙනවා. විපාක අවස්ථාවක විපාක විඥානයක් විදිහට මේ රූපය අසුරු කරගෙන භවංග චිත්ත සංතතිය පවතිනවානේ නේ ප්‍රතිසන්දි වශයෙන් යම් සිතක් පහළ වුණා නම් මේ රූපය අසුරු කරගෙන ඒ ප්‍රතිසන්දි වශයෙන් මේ රූපය අසුරු කරගත්ත හිත ප්‍රතිසන්දිගත් හිත හා සමාන හිත පරම්පරාවක් විදිහට හටගන්න හටගන්නවා නිරුද්ධ වෙනවා හටගන්නවා නිරුද්ධ වෙනවා මේ විදිහට මේ සිත මේ හටගැනීමෙන් නිරුද්ධ වෙමින් එහෙම සිදුවන ක්‍රියාවලියක් තියෙනවා. එතකොට ඒකට අපි කියනවා භවංග චිත්ත සංතතිය කියලා. මේ භවංග චිත්ත සංතතිය මේ රූපය අසුරු කරමින් උපදින කාලයක් මොකද වෙන්නේ? කර්මජ රූප උපදවනවා. කර්මජ රූප කියලා කියන්නේ මොනවද? මේ චක්කු ප්‍රසාද ආදී ප්‍රසාද රූප ආදී ඒ කර්මයෙන් සකස් කරන රූප. ඒකට චක්කු ප්‍රසාදය සකස් කළා. එතකොට දැන් චක්කු ප්‍රසාදය සකස් කරන වෙලාවේදී අපි ඊට සමානුපාතිකව පවතින හිත මොකද්ද කියලා බැලුවොත් ඒ වෙලාවේදී මොකද්ද තියෙන හිත? භවංග හිතක් තමයි තියෙන්නේ. චක්කු ප්‍රසාදයේ උපදී උපදවන වෙලාවේදී ඒක සකස් කරන මට්ටමේ ඒ වෙලාවේ පවතින හිත මොකද්ද? භවංග සිතක් තමයි තියෙන්නේ. ඊට පස්සේ චක්කු ප්‍රසාදයේ සකස් වන සැනින්ම මොකද වෙන්නේ? බාහිර රූප ඇසමුවට පතිත වෙනවා. බාහිර රූප සමග පතිත වීම සිද්ධ වෙනවා. එතකොට ඒ බාහිර රූපය වෙලා ඇහැට පතිත වෙනවා කියන ක්ෂණයේදී ඒ මොහොතේදී හිත පවතින්නේ කොතනද? භාවනාගත හිතක් විදිහට තමයි ඒක තියෙන්නේ. එතකොට ඔන්න ඇහැට රූපය ඇවිල්ලා ස්පර්ශ වුණා. උනාට පස්සේ වෙනකොටම මොකද වෙන්නේ? අර භවාංග හිතට මේක දැනෙනවා. රූපේ ස්පර්ශ වන බව ඇහැට පතිත වන බව අර භවාංගයේ හිතටම දැනෙනවා. එතකොට භවාංගයේ හිතටම ඒක දැනෙනකොට අපි ඒකට කියනවා භවාංග චකුපච්ඡේදන භවාංග චලනයට සිද්ධ වෙනවා භවාංග චලනය ඉස්සෙල්ලම ඒක දැනෙනවා හරියට නිින්දෙන් අවදි වෙන්නට පෙර ආතුව යම් කිසි අර ශබ්දයක් කරනවා වගේ නේ අර උපමාවට දක්වන්නේ එහෙමනේ අඹ ගහක් ඇට කවුරු හරි කෙනෙක් නිදාගෙන ඉන්නකොට අඹ ගහෙන් අඹ ගෙඩියක් බිමට වැටෙන ශබ්දය ඇහෙලා අර නිදාගෙන ඉන්න කෙනෙකුට ඇහැරෙන්න ඕනේ ශබ්දය ඇහුණා වගේ මොකද වෙන්නේ බවාංගේ හිතටම ඒක දැනෙනවා ඒකට විභාංගේ චලන අවස්ථාව කියලා කියනවා ඊට පස්සේ මොකද වෙන්නේ උපච්ඡේදනය වෙනවා දැන් උපච්ඡේදන සිත හැටියට උපදින්නේ මොකද්ද බවාංගේ හිතක්ම තමයි අර බලාංගී තේම තියෙන ස්වરૂපේනේ. ඒ හිතින් කරන වැඩ කොටස තමයි මේ වෙනස් වෙලා තියෙන්නේ. ඔන්න රූපය ඇහැ හදන මොහොතේදී තිබුණෙත් මොකද්ද බලාංග හිතක්? බලාංග චලන කියලා අර රූපේ ගැටෙන මොහොතේදී තිබුණෙත් මොකද්ද? බලාංග හිතක්. ඊට පස්සේ උපච්ඡේදණය වෙනවා. ඇයි උපච්ඡේදණය වෙන්නේ? දැන් ආපහු උපච්ඡේදන කියන එකෙන් කරන්නේ මොකද්ද? දැන් සාමාන්‍යයෙන් ඔන්න මේ බවාංග හිත හටගෙන නිරුද්ධ වුණාම ආයෙත් උපදින්නේ මොකද්ද? චිත ප්‍රත්‍ය වෙනකොට ආයේ භවාංගේ හිතක් තමයි උපද්දන්නේ. දැන් භවාංගේ හිතක් උපද්දන්න ප්‍රත්‍ය වෙන්නේ නැතුව ඒ ප්‍රත්‍ය බව සිඳිනවා. භවාංගේ හිතක්ම තමයි උපදින්නේ. හිතේ මොනවත් වෙනස් වෙච්ච දේවල් උපදින්නේ නැහැ. වෙනස් වෙනා තියෙන දේ මොකද්ද? ඒ හිත තව භවාංගේ හිතක් උපදින්න ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒකෙන් සිඳනවා. ඒ නිසා ඒකට කියනවා භවාංග උපච්ඡේදන අවස්ථාව කියලා. අන්න ඊට පස්සේ ක්‍රියාසිතක් උපදිනවා මොකද්ද? ద్వාරා වජ්ජනය කියලා. පච්ඡේදණය වුණාම ద్వාරා වචනේ පංචද්වාරා වචන කියලා අපි කියනවා. ඒකදී මේ චක්කුද්්වාරය මුල් කරගෙන උපදින්න මොකද්ද? ඒක නම් කරනවා චක්කුද්්වාරා වචනේ කියලා. අන්න එතකොට ඒ ద్వාරය ආවර්ජනා කරන වෙලාවෙදිත් මොකද වෙලා තියෙන්නේ? අර ඇහැට රූපේ ගැටිච්ච එක ඒ විදිහටම ඒ ක්ෂණයේදිත් ඒක තාම තියෙනවා. ඊට පස්සේ උපදින සිත මොකද්ද? චක්කු විඥාන සිත. දැන් ඒ හිත උපදින්නේ මොකේද? චක්කු විඥාන සිත උපදින්නේ කොතනද? ඒකට වස්තුව බවට පත් වෙන්නේ මොකද්ද? ඒකට වස්තුව බවට පත් වෙන්නේ ඒ සිත ඒ මොහොතේදී අසුරු කරගන්නේ චක්කු ප්‍රසාදේ. චක්කු ප්‍රසාදේ. එතකොට අර ඇහි තියෙන උපවත් බව කර්මජ රූපේ විතරයි ඒ වෙලාවේදී අසුරු කරගන්නේ. මේ කයේ වෙන කිසිම තැනක ඒ වෙලාවේදී විඥානය අසුරු වෙන්නේ නැහැ. විඥානය අසුරු කරගන්න උපදින වස්තුව බවට පත් වෙලා තියෙන මොකක්ද ඒ වෙලාවේදී අර ප්‍රසාද රූපය පමණයි. එතකොට ඒක තමයි නිශ්චිත කරගන්නේ. ප්‍රසාද රූපය නිශ්චිත කරගන්න නිසා එකට කියනවා වත්තු රූප කියලා කියන එකට. ප්‍රසාද රූපේට හඳුන්වනවා වත්තු රූපය කියලා. ඇයි ඒකට වස්තු රූපය කියලා කියන්නේ? අර සිත උපදින්න වස්තුවක් ඒක. සිත උපදින්න සිත පිහිටා සිටින්න තැනක් වුණා. ඒක නිසා තමයි ඒක වත්තු රූප කියන නමින් හඳුන්වන්නේ. අන්න එතන වස්තු රූපයේ හැටියට සිත පහළ වුණාට පස්සේ මොකද වෙන්නේ? අර ඒ වෙනකොටත් ඒකට වැටිලා තියෙන වර්ණ රූපය පිළිබඳව යාට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒක ස්වභාවික දෙයක්. ඒ කියන්නේ අමුතුවෙන් විතක්ක ਵਿਚාර කර කර ඉන්න දෙයක් නැහැ. හිතන්න දෙයක් නැහැ. මොන විදිහටද ඇහැට ආවේ වර්ණ හැඩ වෙනස්කම් ඒ ටිකේ විදිහට දැනගත්ත එච්චරයි. ගස් ගල් වේවල් දොරවල් මිනිස්සු ඒව මොනවද දැනගන්නේ නැහැ. අන්න ඕකට කියනවා රූපය දකිනවා කියන බව ඇති කරන අවස්ථාව කියලා. පොදුවේ වර්ණ ටිකක් දැක්කා ඉච්චරයි. ඊට පස්සේ ඒ හිත හටගෙන නිරුද්ධ වෙනවා. චක්කු විඥාන සිත හටගෙන නිරුද්ධ වෙනවා. ඊළඟ හිත උපදින්නේ කොහෙද? ඊළඟ හිත උපදිනවා මනෝ ධාතු සිත කියලා අපි ඒ සිත නම් කරනවා. එතකොට සම්පටිච්ඡන සිත හැටියට අපිට උපදින සිතක් අරමුණ පිළිගැනීම විදිහට උපදින සිතක් උපදිනවා. එතකොට ඒක උපදින්නේ කොහෙද? ඒක උපදින තැන වස්තුව බවට පත් වෙන්නේ ඒකට කියන්නේ හදේ වස්තුව ඇසුරු කරගෙන සිත උපදිනවා කියලා. ඒක චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙන නෙමෙයි උපදින්නේ. චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙන උපදින්නේ එකම හිතයි. මොකද චක්කු විඥාන සිත විතරයි. එතකොට අර ඊළඟ සිත උපදිනකොට මනෝ ධාතු සිත උපදිනකොට ඒ සිතෙන් අරමුණු කරගන්නේ මොකක්ද? ඒ සිතෙන් අරමුණු කරගන්නේ ඊට කලින් ඉපදුණු සිත. ඒ සිතෙන් ගත්ත අරමුණ තමයි ගන්නෙ. මොකද ඊට කලින් ඉපදුණු සිත චක්කු විඥාන සිත. ඒ චක්කු විඥාණයෙන් ගත්ත අරමුණ තමයි යා ගන්නෙ. ඒකට ඒකෙන් කරන්නේ රූප අර දැකපු රූපය ආපහු මනෝ විඥාණයට ගන්න පුළුවන් විදිහට ඔසවා තබන එක තමයි සිද්ධ කරන්නේ. හොඳයි. දැන් මෙතනදී අපිට කතා කරන්න අවශ්‍ය වෙන දේ තමයි අපි දැක්කා ඇහැ රූප සහ චක්කු විඥානය කියන මේ අවස්ථා ළඟට එනකම්ම මොකද උනේ? ඇහැ බිඳිලත් නැහැ, රූපේ නැති වෙලත් නැහැ, ඒ වෙලාවේදී පවතින ඇහැට වර්ණ රූපයක් පතිත වෙලා තිබුණා. හැබැයි සිත් කීයක් ඉපදෙලා තිබුණා. භවාංග සිත් වශයෙන් එතන භවාංග, භවඥාන භවාංග උපච්ඡේද කියලා තුනක් ඉපදෙලා තිබ්බා. ධාරාවඥණය කියලා තව සිතක් ඉපදෙලා තිබුණා. චක්කු විඥාණය කියලා තව සිතක් ඉපදෙලා තිබුණා නේද? ඒකට බලන්න මේ සිත් ටික ඔක්කොම හටගෙන නැති වෙලා ඊළඟ සිත් උපදිලා, ඒ සිත් නැති වෙලා ඊළඟ සිත් ඉපදිලා, ඊළඟ සිත් නැති වෙලා මෙහෙම යන ක්‍රියාවලියක් වෙනකම් මොකද වෙන්නේ? අර රූපේ ආයු කාලයේ පැවතෙන දෙවිලා තියෙනවා. අන්න ඒ නිසා තමයි රූපය ආයු කාලයේ වැඩි කියලා දේශනා කළේ. ඒතකොට කෙසේ වෙතත් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා මෙතනදී අර ඇහැ රූප දෙක නැති වුණාට පස්සේ චක්කු විඥානය උපදිනවා එහෙම නෙමෙයි. එහෙම වුණොත් හිත උපදින්න වස්තුවක් නැති වෙනවා. ඇහැ නැති වුණා කියපු ගමන් මොකද වෙන්නේ? හිත උපදින්න වස්තුවක් නැහැ. ඒ නිසා ඒ දෙක නැති වුණාම නෙමෙයි සිත උපදින්නේ. මේ තුන් දෙනාම එක මොහොතක හටගත්තු පවතින දෙයක්. ඒ කියන්නේ ඒකට කියනවා මේ සම්ප්‍රයුක්තයි කියලා. එක එකට හැම වෙලාවකදීම එක අවස්ථාවක තමයි මේ ධර්ම යෙදලා තියෙන්නේ කියන්නේ. ඒ කියන්නේ දැන් ඉපදෙන විදිහ ගත්තොත් එහෙම ඒකට කියනවා පුරේජාත සහ පච්චාජාත බව. පුරේජාතයි කියන්නේ මොකද්ද? ඇහැයි රූපයයි පුරේජාතයි. කලින් ඉපදුනා. චක්කු විඤ්ඤාණය මොකද්ද උනේ? පච්චාජාතයි. ඒක පස්සේ ඉපදුනා. එතකොට මේ ඇහැ රූප දෙක පුරේ යාත වුණා. චක්කු විඥානය පච්චායාත වුණා. හැබැයි මේ අවස්ථාව වෙනකොට මොකද උනේ මේ ධර්ම ටික එකම අවස්ථාවක මේ තුන් දෙනාගේ පැවැත්ම එක මොහොතක වෙලා නැද්ද? එක මොහොතක වෙලා තියෙනවා. හැබැයි එහෙම කියලා ඔක සම්ප්‍රයුක්ත කියන වචනේ අපි කිව්වයි කියන එකෙන් අදහස් කරන්නේ නැහැ. රූපය කියන එක හිත හා සමග යෙදিলা කියලා. ඒ තේරුමෙන් නෙමෙයි ඒක කිව්වේ. එක අවස්ථාවක එක මොහොතක මේ ධර්ම තුනේ සමාන අවස්ථාවක පැවැත්මක් වෙලා තියෙනවා. ඉපදුන අවස්ථාව වෙනස්. හැබැයි පවතින අවස්ථාව එක අවස්ථාවක් නේ. දැන් අපි ඔක්කොම ඉපදුන අවුරුදු එක නෙමෙයිනේ. හැබැයි මේ මේ ජීවත් වෙන මේ ක්ෂණය එකයිනේ. අපි ඔක්කොම ඉපදුන අවස්ථාව සහ මැරෙන අවස්ථාව වෙනස් වුණත් අපි ඔක්කොම දැන් මේ ජීවත් වෙන ක්ෂණය එකයි. අන්න ඒ වගේ තමයි ඒක. එතකොට අපිට මෙන්න මේ විදිහට පෙනෙන බව ඉපදුණු අවස්ථාව ගැන කතා කරන්නේ චක්කු විඥානය කියන තැනදී. ඒක තමයි දර්ශන කෘත්‍ය කියන එක सिद्ध කරපු අවස්ථාව බවට පත් වෙන්නේ. එතකොට මේ විපාක සිත චක්කු විඥාන අවස්ථාවට කියන්නේ විපාක හිතක් කියලා. ඒ හිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ මොකද වෙන්නේ? මනෝ ධාතු සිතක් උපදිනවා. ඒකෙන් කරන්නේ චක්කු විඥාණයෙන් ගත් අරමුණ අරගන්න එක. ඊට පස්සේ උපදිනවා මනෝ විඥාන ධාතු සිත. ඒකෙන් කරන්නේ මොකද්ද? අර මනෝ ධාතු හිතෙන් ඔසවා තබපු අරමුණ අරගන්න එක. ඊට පස්සේ ඒ හිත කෙලෙස් හෝ කුසල ආදී අස් වශයෙන් හැස් කර්ම වශයෙන් හැසිරෙන්න පුළුවන් විදිහට ඔසවා තබනවා. ඒකට කියනවා ආවර්ජන ක්‍රියාසිතක් කියලා. ඊට පස්සේ ඒකට කර්ම වශයෙන් හැසිරීම සිද්ධ කරනවා. ඒකට කියනවා ජවන් සිත් කියලා. එතකොට දැන් ඔය ඔක්කොම මොනවාද වෙන වෙනම වෙන වෙනම උපදින සිත්. වෙන වෙනම උපදින සිත් හැටියටයි මේ අවස්ථාව අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට මෙන්න මේ විදිහට අපිට ඒ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව දැක ගන්න පුළුවන්කම තියෙනවා. රූපය අනිත්‍යයි කියන එක පිළිබඳව කතා කරනකොට කොතනද කතා කරන්නේ? රූපය අනිත්‍යයි, ඇහැ අනිත්‍යයි කියන එක පිළිබඳව කතා කරනකොට කතා කරන්නේ අර ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනාගේ එකතුව නිසානේ පෙනෙන බව ඉපදුනේ. ඒ තුන් දෙනාගේ එකතුව සිදුවන මොහොත තමයි පෙනෙන බව සකස් කළේ. එහෙනම් ඒ චක්කු විඥානය නැති වෙනකොටම මොකද උනේ? පෙනෙන බව නැති වුණා. ඒකට පෙනෙන බව නැත්නම් ඒ මොහොතේදී ඇහැ තියෙනව හෝ රූපේ තියෙනව කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ එකක් හෝ නැති වුණා නම් අර තුන්දෙනාගේ එකතුව නිසා ඇති වුණු ඵලය තේන්න පුළුවන් කමක් නැත්තේ නෑ එකක් හෝ නැති වුණා නම් ඇහැ නැති වුණත් බෑ රූපේ නැති වුණත් බෑ හිත නැති වුණත් බෑ එකක් නැති වුණත් මොකද්ද වෙන්නේ අර තුන්දෙනාගේ එකතුව නිසා ඇති වුණු දේ උපදින්නේ නැතුව යනවා ඒ නිසා පෙනෙන බව කියන එක තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ පෙනෙන බව නැති තැනක ඇහැ තියෙන්නත් බෑ රූපේ තියෙන්නත් බෑ. සිත පනවන්න පුළුවන් කමකුත් නෑ. ඒ නිසා තමයි ඒදී හටගෙන නිරුද්ධ වෙනවා, නැති වෙනවා, අනිත්‍යයි කියන එක පෙන්වන්නේ. ඒ නිසා තමයි අනිත්‍ය ගැන කතා කරන හැම තැනකදීම මහණෙනි ඇස නිට්ටයද අනිත්‍යද රූපේ නිට්ටයද අනිත්‍යද චක්කු විඥානයේ නිට්ටයද අනිත්‍යද කියලා මොකක් ගේන්න ඕනේද මේ ඇහැ කියන එක වෙනම තියෙනවා ඒක මේ මොහොතින් මොහොත වෙනස් වෙවි තියෙන දෙයක්. රූප කියන ඒවා වෙනම තියෙනවා. ඒව මොහොතින් මොහොත වෙනස් වෙවි තියෙන දෙයක්. හිත මොහොතින් මොහොත වෙනස් වෙවි තියෙන දෙයක් කියන එක වෙන වෙනම පෙන්වන්න නෙමෙයි ඒක කතා කරන්නේ. මේ ධර්ම තුනේ යම් එකතුවක් නිසා පෙනෙන බව ඉපදුනා නම් ඒක ඒ මොහොතේම ඉතුරු නැතුව නිරෝධයටපත් වෙනවා. ඒකේ ප්‍රතිඵලය එන්න ඕනේ කොතනටද? දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති කියන තැනට එනවා. දැකීම දැකීම මාත්‍රයක් පමණක්ම වෙනවා. දකින දේ සමග මම ඉන්නවා, දකින දේ සමග ලෝකයේ තියෙනවා කියන බව ගොඩනැගෙන්නේ නැති තැනක නුවණක් උපදවන්න මිසක මේ මෙනෙහි කිරීම තියෙන්නේ වෙන දෙයකට නෙමෙයි. එහෙනම් අනිත්‍ය දැකිය යුත්තේ දකින දේ සමග මම හෝ ලෝකයේ තියෙනවා කියන බව ඒ දෘෂ්ටිගතිකත්වය සහ මානාදී දේවල් අයින් වෙන්න, කෙලෙස්ය අයින් වෙන්න තමයි ඒක බලන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒ විදිහට අපි ඒක තේරුම් ගත්තාම හරි. ඊට පස්සේ ආශ්වාස ප්‍රශ්වාස සමත භාවනාවේ සිට විදර්ශනා භාවනාවට දැසගන්නේ කෙසේද? ඒ සඳහා අරමුණක් ගන්නේ කෙසේද? ඒ දිගටම පවත්වා ගන්නේ කෙසේද? උදාහරණ සහිතව දක්වන්න කියලා ඒකට අපි කලින් කතා කරලා තියෙන දෙයක් නේ. ආනාපාන සති භාවනාව පිළිබඳව අපි කතා කරනකොට අපි කතා කළා ආශ්වාස ප්‍රශ්වාසය සමත භාවනාවක් ඒ සමත භාවනාව ඇතුළේදී අපිට ඒක විපස්සනාවට පාදක කරගන්න තැනකට යන්න ගියාම අපිට ඒක පාදක කරගන්න පුළුවන් අවස්ථා කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි අපිට පුළුවන් ආනාපාන සති භාවනාව පාදක කරගෙන හිත බොහොම දැඩි ඒකාග්‍රගත භාවයට පත් කරගෙන දැඩි සමාධියක් උපදව ගන්න මට්ටමකට යන්න තමයි ආනාපාන සති භාවනාව පාදක කරගෙන ධාන උපදින මට්ටමකට ගිහිල්ලා ඒ ධාන සිත විපස්සනා කරන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි පළවෙනි ක්‍රමය වෙන්නේ. ඊට පස්සේ තව කෙනෙකුට පුළුවන්කම තියෙනවා ආනාපාන සති භාවනාව හොඳට ප්‍රගුණ කරලා සිත සමාධිමත් කරගෙන ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ මුල් කරගෙනම මේ කය පිළිබඳව විදර්ශනා වශයෙන් අනාත්ම වශයෙන් යාට මෙනෙහි කිරීම ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ආශ්වාස ප්‍රශ්වාසයට කය හිතේට වැටෙන්නේ කය හිතේට වැටෙන ආශ්වාස ප්‍රශ්වාසයේ කියන එකම එයාට දකින්න පුළුවන්කම තියෙනවා හේතුන්ගෙන් හටගන්න දෙයක් ඇටියට දකින්න පුළුවන් එකක් මේ කායික කය කියන කියන්නේ හිතතාවය ප්‍රකට කරගන්නත් පුළුවන් එහෙම නැතිනම් ආශ්වාස ප්‍රශ්වාස අරමුණ කියන එක ප්‍රකට කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ විදිහට විදර්ශනා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඔක දෙවෙනි ක්‍රමය. තුන්වෙනි එක ඇටියට අපි කතා කරලා තියෙනවා මොකද්ද? ආනාපාන සතිය ටිකක් වැඩුවා. හිත එකඟ කරගත්තා. Tamanට මොකක් හරි බාහිර පරිසරය තුළ මනසට අරමුණු වෙන හෝ අරමුණක් අරගෙන සම්පූර්ණම ඒක විදර්ශනා වශයෙන් දකින්න පටන් ගන්නවා. ඒක ආනාපාන සති භාවනාව වශයෙන් නෙමෙයි අපි මේ වෙලාවේදී කරන්නේ. ඒක නතර කරලා අර අරමුණ විදර්ශනා කරන පැත්තට යනවා Tamange හිත ටිකක් හොඳට එකඟ වුණා. ඔය ආකාර තුනටම අපිට විදර්ශනා කරන්න පුළුවන්කම විදර්ශනා භාවනාවට අවශ්‍ය ක්‍රමය හදාගන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි එක භාවනා කළා, ඒක නතර කළා, අරමුණක් විදර්ශනා කරන්න යන්න පුළුවන්. දෙවෙනි එක ආනාපාන සතියම හොඳට ප්‍රගුණ කරගන්නවා. හිත ගොඩාක් එකඟ වෙනකම් ප්‍රගුණ කරගෙන ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳවම හිත යොමු කරගෙන ආශාස ප්‍රසාසය කියන එක අපිට දැනෙන්නෙම අරමුණක් විදිහට නෙමෙයි. ඒ අරමුණ කියන එක ආශාස ප්‍රසාසය කියන එක රූප ධර්ම විදිහටත් ඒ ගැන දැනගන්න හඳුනන විඳින හිතන විදිහ වේදනා සංඥා සංඛාර විඥාන හැටියටත් ස්කන්ධ ටිකක පැවැත්ම මතම නේද මේක ප්‍රකට වෙන්නේ කියලා ඔන්න ඒක විදර්ශනා වශයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට එහෙම නැත්නම් තව කෙනෙකුට ආශ්වාස ප්‍රශ්වාසය නිසා මේ කයේ පැවැත්ම සිද්ධ වෙනවා කියලා මේ කයෙහි තියෙන අනාත්ම ලක්ෂණය පිළිබඳවම හිත පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒක මේ හරියට ගහකටත් වාතය වන වගේ මේ අනාත්ම රූපේටම පැවැත්මක් නේ සිද්ධ වෙන්නේ. අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත්ත මේ රූපේම පැවැත්මක් සිද්ධ වෙන්නේ මේක පුද්ගල භවකින් තොර දෙයක් කියලා. ඒ මට්ටමින් අපි විදර්ශනාවට අවශ්‍ය භූමිය සකස් කරගන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් එයා ආනාපාන සතිය පාදක කරගෙන ධ්‍යාන උපදවලා ඒ ධ්‍යාන සිත විදර්ශනා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අරමුණ සහ ධ්‍යාන සිත විදර්ශනා කරන්න පුළුවන්. ඔන්න ඔය අවස්ථාවවලදී ඒ විදිහට විදර්ශනාවට දැස ගැනීම සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක කෙන කෙනාට Tamanට වඩා ගැළපෙන කැමති විදිහට Tamanගේ හිත යොමු කරගන්න පුළුවන්. ඊට පස්සේ විදර්ශනා භාවනා කිරීමේදී මුලින්ම සක්කාය දිට්ඨිය කියන සංඥාව අයින් කරගෙන අසුබ සහ අට්ටික වශයෙන් ඉන්පසු ස්කන්ධ වශයෙන් ශබ්දාදී අරමුණු දෙස බලනවා. ඒ අවස්ථාවේදී ශබ්ද රූපේ සෝත ප්‍රසාදේ සෝත විඥාන ආදී වෙන වෙනම ගෙන බලනවා. මුල් පියවර වන මෙය මා නිවැරදිව කරන්නේ දෙයි පැහැදිලි කර දෙන්න කියලා. ඒක විදර්ශනා භාවනාව කරනකොට විශේෂයි. පළවෙනියටම සක්කාය දිට්ඨිය කියන සංඥාව මේ අයින් කරගන්න ගැනීම සඳහා සුබ සහ අට්ටික වශයෙන් බලනවා කියලා කිව්වහම අසුබ සහ අට්ටික වශයෙන් බලන එකේදී ඒ කියන්නේ සක්කාය කියන එක අපිට දිට්ඨියක් නෙමෙයි දිට්ඨිය සංඥා වශයෙන් ඇති වෙන්න පුළුවන් සක්කාය කියන්නේ සංඥාවක් සක්කාය දිට්ඨිය කියන්නේ සංඥාවක් කියනකට වඩා ඒක සක්කාය දිට්ඨිය දිට්ඨිය ඊට පස්සේ ditthi සංඥාවක් වෙනම තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් දැන් සක්කාය දිට්ඨිය කියලා අපිට 아무තු හිතට දැනෙන අපි හඳුනා ගන්න ආකාරයක් නැන්නේ සංඥාව කියන්නේ හඳුනා ගන්නා විදිහ. සක්කාය දිට්ඨිය කියලා 아무තෙන් හඳුනගන්නේ අපිට දැනෙන හැඟීමක් තියෙනවා මේක දිගට මේ කෙනෙක් ඉන්නවා කියලා දැනෙන ගති ස්වභාවයක් තියෙනවා නේ. ඒකට අන්නේ ගති ස්වභාවයේ ඉක්මවා යන විදිහට අපි හිත තබන්න දරන උත්සාහය කියන එක ඒක සමතය තුළ අපිට ඒක යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපිට ඒක සම්පූර්ණම ඒකට තියෙන මුල සිඳින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට මේ කියන ආකාරයට අසුබය සහ අට්ටික වශයෙන් බලන එකේදී අපි කියන්නේ ඒකට සතිපට්ඨාන භාවනාවක් කියලා. සතිපට්ඨානය ගැන අපි කතා කරේ කොහොමද? සතිපට්ඨානය කියන එක අර සාමාන්‍ය සමත භාවනාවකට වඩා විපස්සනාව පැත්තට Tamange මනස අරගෙන යන්න පුළුවන් විදිහට නුවණක් ඇති කරමින් වැඩෙන දෙයක් හැටියට තමයි අපි සතිපට්ඨානය කියන එක හඳුනගත්තේ. දැන් හිතන්නකෝ අපි දැන් කසින භාවනාවක් කරනවා. කසින භාවනාවක් කරනකොට මොකද එතනදි වෙන්නේ? හිත එකඟ කිරීම විතරනේ. වෙනම නුවණක් උපදවනවා කියන එකට වෙනම පැත්තකට යන්නේ. එතන උපදින නුවණ උපදින්නේ අර කසිනේ පිළිබඳවම විතරයි. හැබැයි අට්ටික සංඥාව වඩන කෙනෙකුට බලන්නකො අසුබ සංඥාව වඩන කෙනෙකුට බලන්නකො මොකද වෙන්නේ කියලා. එයාට සිද්ධ වෙන්නේ මේකේ තියෙන දෙතිස් කුණප කොටස් පිළිබඳව අර අනාත්ම සංඥාවට බොහොම ආසන්න වෙනවා එයාගේ මනස. අට්ටික සංඥාව වඩන කෙනෙකුට එයාට සත්පුද්ගල භවෙන් දුරු මට්ටමට මනස ආසන්න වෙනවා. ඒ කියන්නේ විපස්සනා පැත්තට සුදුසු කර්මන්නේ බවට තමන්ගේ මනස සතිපට්ඨානය තුළ සකස් කරනවා. ඒකෙන් අර සක්කාය දිට්ඨිය කියන එක ප්‍රහාණය වෙනවා වගේම යම් මට්ටමකට ඒක දුරු වෙනවා වගේම ඒක යටපත් කිරීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ විදර්ශනා වශයෙන් අපි ඒක දකින්න උත්සාහවත් වෙනකොට අපිට පුළුවන් ඒ භාවනාවම පාදක කරගෙන ඒක දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කියන්නේ අට්ටික සංඥාව හෝ අසුබය හෝ ඒ ඒ දේම පාදක කරගෙන අපිට ඒක බලන්න පුළුවන්කමක් තියෙන නිසා බලන්නකෝ සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරන්න කියලා. ඒ හැමතැනකදීම මොකද්ද කියන්නේ? සමුදේ ධම්මානුපස්සේවා වය ධම්මානුපස්සය සමුදේ ධම් සමුදේ වය ධම්මානුපස්සේවා කායස්මින් හේතු කියලා දේශනා කරනවානේ. සමුදේ අනුව බලනවා, වය අනුව බලනවා, සමුදේ සහ වයන්ව බලමින් කය පිළිබඳව වාසය කරනවා කියන තැනට එනකම්ම ගේනවා. ඒ කියන්නේ දැන් ඒ සංඥාව බලනවා ටිකාදී සංඥාව බලනවා එකෙන් කරන්නේ ප්‍රධාන වශයෙන්ම सिद्ध කරන දේ සතිපට්ඨානයෙන් තුලදී අර පුද්ගල සංඥාව යටපත් කරන සංඥාවක් ඇති කරගන්නවා ටික කියලා. පුද්ගල සංඥාව අයින් කරලා අසුබ නැමැති සංඥාවක් ඇති කරගන්නවා. කොටස් ටිකක් අසුබ කොටස් ටිකක් කියලා. ඊට පස්සේ විදර්ශනා පැත්තට යනකොට තමයි අපි කියව සතිපට්ඨාන භාවනාව කියලා. එතකොට මේ ධර්මයේ ඉපදුනේ කොහොමද කියලා අපි බලනවා. එතකොට ඒක බලනකොට කොහොමද මොනවද අපිට පේන්නේ? අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගේ පැවැත්ම නිසායි මේ රූප ඉපදුනේ කියලා. එතකොට එතනදී ආහාර කියන්නේ මොනවද? කනබන ආහාරය ආදී ආහාරය නිසායි ඒක හටගත්තේ. මේ කුණුප කොටස් ටික අට්ටික සංඥාව මේ විදිහට හේතු හේතු සහ ප්‍රත්‍ය අතීත හේතු සහ වර්තමාන ප්‍රත්‍ය සමவாய නිසායි මේ ධර්ම ටික ඉපදුනේ. ඒ ධර්මයන්ගේ නිරෝධ වීමෙන් වැය වෙනවා කියලා අපි අර උදේ කතා කරපු තැනටම අපේ මනස ක්‍රමානුකූලව ටිකින් ටික අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. අපි වෙනමම අරමුණු අරගෙන විදර්ශනා වශයෙන් වඩන්න නොගියත් ඒ සතිපත්තහමයේ තුල මනස පිහිටවන කෙනෙකුට ඒ ඔස්සේම ක්‍රමානුකූලව විපස්සනාව කරා තමන්ගේ මනස අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව අපිට වෙනමම ශබ්දාදී අරමුණු පිළිබඳව විදර්ශනා කරන්න බැරි කමක් නැත්තේ නැහැ. දැන් අර භාවනාව කරනකොට අපිට හරි ක්‍රමානුකූල බවක් අපි තියාගත්තාම හිතට හරි පහසුයි සහ ඒකේ වැඩිම ප්‍රකට කරගන්න පුළුවන්. ඒකෙන් අදහස් කළේ දැන් අපි හිතමුකෝ අපි සතිපට්ඨාන භාවනාවක් කරනවා කියලා. අන්න අපි සතිපට්ඨානේ වඩනවා. ඒකම පාදක කරගෙන අපි ඊට පස්සේ යනවා සතිපට්ඨාන භාවනාවටත් අපි යනවා. උදේවැය දකින්න පැත්තටත් ඒක පාදක කරගෙනම තමයි යන්නේ. ඒකට ඒක එක ක්‍රමානුකූලව ගලාගෙන යන එකක් තියෙනවා. ඔන්න මොහොතක අපි සතිපට්ඨානය වඩනවා. ඊට පස්සේ අපි ආපහු තව මොහොතකදී අපි මොකද කරන්නේ? ආයතන වශයෙන් එනේන අරමුණු ගැන බලනවා. තවත් වෙලාවකදී අපි මොකද කරන්නේ? ස්කන්ධ වශයෙන් අපි බලනවා. දැන් එහෙම ගියාම මොකද වෙන්නේ? එකක්වත් නරක දේවල් නෙමෙයි. හැබැයි අර එකිනෙකට වෙනස් පරයයන් ගොඩක් අර හිත එතකොට අර ක්‍රමානුකූලව වැඩෙන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ තියාගන්නකොට පැහැදිලිව එක ක්‍රමවේදයක් හඳුනගන්න තමන්ගේ හිත අරගෙන යන්න පුළුවන් පහසු ක්‍රමවේදයක්. ඒකට සතිපට්ඨානය තුළ අට්ටික සංඥාවාදී දේවල් තුළ තමන්ගේ හිත වඩන කෙනෙක්. එයා එක දිගටම අට්ටික සංඥාවාදී දේ මුල් කරගෙනම භාවනාවට ගිහිල්ලා අර විදර්ශනාව පැත්තට ඒ ඒක පාදක කරගෙනම තමන්ගේ හිත අරගෙන යන්න. ආයතන වශයෙන් ඊට පස්සේ බලන කෙනෙකුට ඒ පැත්තට වඩා අවධානය යොමු කරනවට වඩා අර කොස්සේ යන්න. එතකොට ශබ්ද ඇහුනොත් එයා මොකද්ද කරන්න ඕනේ වෙලාවට? මොනවා හරි ශබ්ද ඇහෙනකොට, ගඳ සුවඳ දැනෙනකොට අනිත් දේවල් එනකොට මොකද්ද කරන්න ඕනේ? එයා ඒ වෙලාවට ඒ අරමුණ එකක්වත් හිතන්න යන්නේ නෑ. ඒවා තමන්ගේ භාවනාවට බාධක වෙන අරමුණු හැටියට සිත් අරගෙන ඒ අරමුණු ඔක්කොම පැත්තකට දාන ඒවා අයින් කරනවා හිතාමතාම ඒක අයින් කරලා දාලා තමන්ගේ අරමුණ තුල හිත පවත්වාගෙන ඒ ඔස්සේ විතරක් අරගෙන යනවා ආයතන භාවනාව කරන කෙනෙක් කොහොමද කරන්නේ එයා අට්ටික සංඥාවාදී දෙයට නෙමෙයි යාගේ තන ලබා දෙන්නේ මොකද එයා ලබා දෙන්නේ හැම වෙලාවකදීම ආයතන පැත්තෙන් තමයි එයා ඒක ගැන හිත තියන්න බලන්නේ ආයතන පැත්තෙන්ම හිත අරගෙන යනවා ඒකට එයා බලනවා කන ශබ්ද සෝත විඥාන ඇති කල්හි මේ ඇහෙන බව උපදිනවා ඒක ඉතුරු නැතු නැති වෙන එක ඇහැ රූප චක්කු විඥාන ඇති කල්හි ඒක උපදින එක මේ හැම මොහොතකදීම මේ ස්පර්ශ ආයතන ටික හේතු ඇති කල්හි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක ගැන එයා හිත පවත්වන්න උත්සාහවත් වෙනවා එතකොට අන්න ඒ විදිහට තමන්ගේ භාවනාව ක්‍රමානුකූලව සකස් කරගන්න. ඒක වඩන්නේ කොහොමද? මොකද්ද පියවරෙන් පියවර ඉදිරියට අරගෙන යන්නේ කියන එක ගැන ක්‍රමානුකූලව ඒක සකස් කරගන්න. එතකොට හරි පහසුයි Tamante ඒ ගමන යන්න. එතකොට මේ විදිහට සකස් කරගත්තාම ඒකේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අපි මේ වැඩසටහනේදී ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරපු භාවනාව මොකද්ද? අනිත්‍ය සංඥාව වලන එක දුරනිත්‍ය සංඥාව වඩන්න අපි පාදක කරගත්තේ ස්කන්ධ ස්කන්ධ වශයෙන් අපි අනිත්‍ය සංඥාව වඩන්න පාදක කරගන්නකොට අන්න අපි එතනදී කිව්වා මොකක් කරන්න කියලාද ස්කන්ධ ටික ප්‍රකට කරගන්න, ඒක හට ගැනීම බලන්න, ඒක වැය වීම බලන්න. ඕන අපි ඒක භාවනාවක ක්‍රමානුකූලව ආපු ගමනක් විදිහට අපි තියෙනවා. දැන් ඒක සතිපට්ඨානයේ වශයෙන් අපි පඩන කෙනෙකුටත් අපි කිව්වා. මොකන්ද? එයාට අරමට්ටමට හිත තියෙන්නේ නැත්නම් ඉස්සෙල්ල සතිපට්ඨානය තුළ හිත තියන්න අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න. ඊට පස්සේ ක්‍රමානුකූලව අර ස්කන්ධ වශයෙන් එක දකින්න පටන් ගන්න තැනට හිත පත් කරගන්න කියලා. දැන් අට්ටික සංඥාව කියලා ගත්තත් මොකද්ද Tamanට හම්බෙන්නේ? ඒකත් අට්ටික සංඥාව කියන එකදී අට්ටික කියන බව මොකද ඒක රූපස්කන්ධය වෙන්නේ ඊට පස්සේ ඒ අට්ටික වශයෙන් හඳුනන විදින කම මොකද්ද වේදනා සංඥා ස්කන්ධය ගැන හිතන කම ඒක සංස්කාර ස්කන්ධය ගැන දැනගන්න කම මොකද්ද විඥාන ස්කන්ධය. ඒකට Tamanට අට්ටික වශයෙන් පිළිතන හැම තැනකදීම හිත පවතින හැම මොහොතකදීම පේන්නේ මොකද්ද? ස්කන්ධ ටිකක් උපදිනවා ස්කන්ධ ටිකක වැයවීම තමයි දකින්නේ තමන් කියන අට්ටික සංඥාව වඩන මම කියලා පුද්ගල බවක් ගොඩනගන්නේ හැම වෙලාවකදීම ස්කන්ධයන්ගේ හටගෙන වැය වෙන ස්වභාවයට යට ක්‍රමානුකූලව හිත ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තමන්ගේ භාවනාවේදී එක මේ සංගත බවකින් එක සකස් කරගත්තාම හරි පහසුයි අපිට හිත වඩන කෙනෙකුට ඒ විදිහට ඒක සකස් කරගත්තාම හරි ඊට පස්සේ මාස දෙක තුනකට වතාවක්වත් වැඩසටහන කරන්න පුළුවන් දෙ කියලා අහලා තියෙනවා. අපි බලමු මේ මාස දෙකකට සැරයක්වත් වැඩසටහන කරන්න කියලා. ඊට පස්සේ මේ ඊළඟ ගැටලුව හැටියට යොමු වෙනවා තුන් දෙනාගේ එකතුවෙන් හටගන්නා පෙනීම විපාක මට්ටමක්ද චිත්ත උත්පාදයක්ද සත්පුද්ගල භවයේ නිදහස් වීමක්ද නාම රූප ස්වභාවයක්ද ස්කන්ධ සහ මේ පහදා දෙන්න කියලා. ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්ම තුන් දෙනාගේ එකතුවෙන් හටගන්නා පෙනීම කියන එක, පෙනෙන බව කියන එක එකින් කෙරෙන වැඩ කොටසක් නෙමෙයි. යම් ධර්ම ටිකකින් කෙරෙන වැඩ කොටසක්. එතකොට ඒ වැඩ කොටස ඒක විපාක මට්ටමක් තමයි. පෙනෙනවා කියන බව, පෙනෙන ස්වභාවය මොකද ඒක විපාක මට්ටමක්. චිත්තෝත්පාදේ කියන්නේ මොකද්ද? හිතේ ඉපදීම කියන්නේ චක්කු විඥානයේ පහළ වීම තමයි චිත්තෝත්පාදේ කියලා කියන්නේ. ඒ වගේම එතනදී සත්පුද්ගලයයි යන හැඟීමක් ඇත්තේ නෑ. ඒක විපාක මට්ටමක්. ඒක නිසා ඒකට කියන්නේ ප්‍රකති පරිසුද්ධ මිදං චිත්තං. හිතේ මට්ටමේදී ප්‍රකෘති මට්ටමෙන්ම ප්‍රභාස්වරයි පිරිසුදුයි. එතන කෙලෙස් ඇත්තේ නැති මට්ටම. නාම රූප ස්වභාවය තමයි. මොකද්ද රූපේ? ඇහැ සහ රූපේට කියන්නේ රූපේ කියලා. ඒ වගේම යම් විඳින කමක්, හඳුනන කමක්, හිතන දැනගන්න කමක් තිබුණා නම් ඒ ටිකට කියනවා නාම කියලා. නාම රූප ධර්මයන්ගේ පැවැත්මක් තමයි තිබුණේ. ස්කන්ධ වශයෙන් නම් ස්කන්ධ පහක් තමයි මේ පේනවා කියන තැනක තිබුණේ. එතකොට ඒක විපාක මට්ටමක් කියලා කියන්නේ ඒක හැම වෙලාවකදීම කර්ම මට්ටමකට ආපු දෙයක් නෙමෙයි පෙනෙන බව කියන එක. ඒ කියන්නේ දැන් ඉදිරිපස බලාගෙන ඉන්නකොට මේ මේසපුටු නෑ පේන බව ඇතුලේ. ඒක තියෙනවනේ. හිතලා දැනගන්න එක පැත්ත. ඒක පේන පැත්ත තිබුණ දෙයක් එහෙම නෙමෙයි. ඒකට පෙනීම කියන බව හේතු නිසා හටගත්ත ඵලයක්. ඒ ඵලය අපිට හේතුවක් විදිහට තැනක පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක විමසගෙන ගියොත් එහෙම අපිට එහෙම දෙයක් පෙන්වන්න පුළුවන් කමක් නෑනේ. ඒක රූපෙත් නෙමෙයි, ඒක ඇහත් නෙමෙයි, ඒක ඒක හිතක් නෙමෙයි. හරියට අපිට දැන් පේනවා කියන එක වාහනය වගේ. එතකොට වාහනේ මොකක්ද කියන එක පෙන්වන්න ගියොත් එහෙම අපිට අපි යෝගේ කැලෙන් කැල්ල ගලවලා අහනවා මේක වාහනේද නෑ ඒක අයින් කරනවා ඊළඟ කැල්ල ගලවලා අහනවා මේක දෙනවා වාහනේ නෑ ඒකත් අයින් කරනවා ඊළඟ එක ගලවලා අහනවා එහෙනම් මේකද වාහනේ නෑ ඒකත් නෙමෙයි ඔක්කොම ගලවලා අපි ඉවර වෙනවා එකක්වත් හම්බෙන්නේ නැද මේක තමයි වාහනේ කියන්නේ කැල්ල නෑ එකක්වත් හම්බෙන්නේ එහෙනම් අපිට හැබැයි ඒ ඔක්කොම එකතු කරපු තැනක අපි කිව්ව මොකක් තියෙනවා කියලා. වාහනේ කියලා එකක් තියෙනවා කියලා. අන්න ඒ වගේ තමයි පෙනෙන බව කියන එක හේතු රාශියක එකතු වීම නිසා අපිට ඇතිවන ඵලයක් ඒක. ඒ කොයි වෙලාවකවත් හේතුව නෙමෙයි. ඒක ඵලයක්. ඒකට ඒ නිසා ඒක හැම වෙලාවකදීම පෙනෙන බව කියන එක හේතුව පැත්තේ නොදකිය යුතුයි. ඒක රූපේ පැත්තේ නෑ රූපයයි පේන්නේ කියන්නේ බෑ. තියෙන රූපයේ ස්වභාවය අපිට කවදාවත් දකින්න පුළුවන් කමක් තිබුණේ නෑ. ඇයි තියෙන රූපේ ස්වභාවය අපිට දකින්න බෑ කියලා කිව්වේ? තියෙන රූප තියෙන රූපයේ ස්වභාවය අපිට පේන්නේ ඇහි මට්ටමට අනුවනේ. රූපේ ස්වභාවයෙන් අපිට පේන්නේ නෑ. ඇහි මට්ටමට පේන්නේ. ඒකට කාගේ හරි ඇහැකට කළු සුදු විතර නම් පේන්නේ යාට පේන්නේ මොකද? කළු සුදු විතරයි පේන්නේ. තියෙන රූපේ නෙමෙයි පේන්නේ. අපි දකිනකොට තව කෙනෙක් දකිනකොට බල්ලෙක් වගේ සතෙක් දෙවියෙක් වගේ කෙනෙක් දැක්කොත් ඒ ඒ අයට වෙනස් වෙනස් රූප පේනවා. ඒ පේනකොට වෙනස් වෙනස් රූප දකින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් කාටද හරි මේක කියලා අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. හරි විදිය හේතුව මොකද්ද? තියෙන දේ නෙමෙයි පේන්නේ. ඇහි මට්ටමට පේන්නේ. එහෙනම් අන්න ඒකෙන් දැනගන්න ඕනේ අපි මේ දැන් මේවා උපදිනකොට උපදින්නේ කොහොමද? මේ එකකට එකක් වැය වීම ඇතුලේ. මේ ඔක්කොම වැයවීම තුල ගේන ඵලයක් තමයි පේන බව කියන එක. පේන බව අපිට අර හේතු ටික පැත්තෙන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඊට පස්සේ හේතු ඵල සහ ප්‍රත්‍ය පහදා දෙන්න කියලා හේතු ඵල සහ ප්‍රත්‍ය කියනකොට දැන් මේක ගොඩක් මේ හේතු කියනකොට අපි මොනවද කියන්නේ හේතු කියනකොට අපි කියනවා අවිද්‍යාවේ හේතුවක් කර්ම තණ්හා හේතුවක් කියලා කියන මේවා හේතු. ප්‍රත්‍ය කියන්නේ මොකක්ද? ප්‍රත්‍ය කියනවා අපි කියනවා ආහාර ප්‍රත්‍යයක ප්‍රත්‍යක්. ඊට පස්සේ ඵලය කියන්නේ මොකක්ද? මේ ටික නිසා උපදින දෙයක්. පේනවා කියන එක මොකද්ද මේ හේතු සහ ප්‍රත්‍යයන්ගේ හට ගැනීමක්. ඔන්න අපිට එක එක පැත්තකින් ඔක ඔය විදිහට විස්තර කරන්න පුළුවන්. එතකොට ඒකට ධර්මයේ පැත්තේ කතා කරනකොට දැන් අදාළ ප්‍රස්තුතයට අදාළව අපිට කතා කරන්න වෙන්නේ නේ. ඒ අදාළ සන්දර්භයේදී තමයි මේ ටික කතා කරන්න වෙන්නේ. ඇයි එහෙම කිව්වේ? හේතු කිව්වහම හේතු ගැන කියන්න යනකොට හේතු කියන තනි වචනෙන් අහුවොත් හේතු වෙනත් හේතු පෙන්වන්න පුළුවන්. මොනවාද? හේතු නවයයි. මොනවාද? කුසල හේතු තුනයි, අකුසල හේතු තුනයි, අව්‍යාකෘත හේතු තුනයි. ලෝභ දේශ මොහ, අලෝභ දේශ මොහ, අව්‍යාකෘත ලෝභ දේශ මොහ කියලා අපිට මෙන්න හේතු පෙන්වන්න පුළුවන්. මේවා තමයි හේතු. එතකොට මේ හේතු කියලා නම් අපි ඒ ටික පෙන්නනවා. ප්‍රත්‍ය කිව්වහම මොනවාද? ප්‍රත්‍ය 24ක් තියෙනවා කියලා නම් අපි සෝවිසි ප්‍රත්‍ය පෙන්නනවා. මේ තමයි ප්‍රත්‍ය. එතකොට යම් කිසි විදිහකින් මේ හේතු සහ මේ ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල් තියෙනවා නම් හැම දෙයක්ම මොනවාද? ඒවලට කියනවා ඵල කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔන්න හේතු සහ ඒ ප්‍රත්‍ය සහ ඵල තමයි පෙන්නන තියෙන්නේ. ඒ නිසා ඒක අදාළ සන්දර්භයට අනුව වෙනස් වෙනවා. එහෙම නැත්නම් මම ඒක කිව්වේ මේ මොකද නැත්නම් මේ ටික තමයි හේතු කිව්වහම අර ටික මම කියයි ටික ගැටලුවක් වෙන නිසා නිසා අදාළ සංදර්භයට අනුව කතා කරන්න ඕන දෙයක් වෙනවා. ප්‍රශ්නේ පොදුවේ ඇහෙනකොට නමුත් අපි අද කතා කරපු දෙයට අදාළව නම් අපි හේතු ප්‍රත්‍ය සහ ඵල කියලා කතා කරන තැනදී අපි කතා කරපු ප්‍රස්තුතයට අදාළව නම් අපි කතා කරන්නේ අපිට තේරුම් ගන්න තියෙන මොනවාද අතීත හේතුව වර්තමාන ප්‍රත්‍ය ඒ නිසා උපදින ඵලයක්. මොනවාද ඵල කියලා කිව්වේ? පේන, ඇහෙන, විඳින, දැනගන්නවා කියන ඒවා මෙයා මොනවාද ඵල. මොනවා නිසාද උපදින්නේ? අතීත හේතු, අවිද්‍යාව, කර්ම, තණ්හා කියන අතීත හේතු නිසා වර්තමාන ප්‍රත්‍යතාවයේ තිබෙන මොනවාද? ආහාර ප්‍රත්‍ය. ඊට පස්සේ අපිට ස්පර්ශ ප්‍රත්‍ය සහ නාම රූප ප්‍රත්‍ය කියන මෙන්න මේ ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත කියලා අපිට ප්‍රත්‍ය කතා කරන්න පුළුවන්කම ඒ විදිහට තියෙනවා. ඒක අද අපි කතා කරපු මාතෘකාවට සම්බන්ධව තමයි ඒ විදිහට කතා කරන්නේ. එතකොට ඒකෙන් ඉපදෙන ඵලය තමයි පේනවා කියන එක. නේ? ඇහැ දුන විද්‍යා කර්ම තණ්හා නිසා. එතකොට ඒ ඉපදෙන ඇහැට රූප ගැටිල චක්කු විඥානයක් යොමු වුණාට පස්සේ මේ සිද්ධ වුණ ආහාර ප්‍රත්‍ය නිසා වර්තමාන මේ තුන් දෙනාගේ එකතුව නිසා මොකද උනේ? පේන බව හටගත්තා. එතකොට ඔන්න පෙනීම කියන එක ඵලය ප්‍රත්‍ය වුණා වර්තමානයේ තුල මේ තුන් දෙනාගේ එකතු වෙන එක ඒ ටික හදන්න හේතු වුණා මොනවාද අතීත අවිද්‍යා කර්ම තණ්හා කියන එක. ඔන්න හේතු ප්‍රත්‍ය සහ ඵල කියලා කතා කරනවා පිටතනදී. ඔක ස්පර්ශ ආයතන ඔක්කොටම අදාළයි. ඊට පස්සේ නාම රූප දේශනාවේදී ප්‍රතිසන්දියේ ඇතිවෙන නාම රූප ගැන පසුව රූපයක් දකින අවස්ථාවේ ඇතිවෙන නාම රූප ගැන දේශනා කරනවා. රූපයක් දකින නාම රූප ගැන පහදා දෙන්න අසුබ කොටස් මෙනෙහි කරන විට ආත්ම සංඥාව දුරු කරන්නේ කෙසේද? එතකොට නාම රූප ගැන අපි කතා කරනකොට රූපයක් දකින අවස්ථාවේදී නාම රූප අපි කතා කරන්නේ කොහොමද රූපයක් දකිනවා කියන තැනදී මම හිතනවා පැහැදිලි කරෙන්නත් ඇති කියලා. ඇහැට රූපයක් පේනවා කියන වෙලාවේදී චක්කු ප්‍රසාද රූපය සහ ඒකට ගැටුණු වර්ණ රූපය කියන එකට කියනවා මොකද්ද? රූපය කියලා. ඒ රූපයේද පොදුමේ ඇති වෙන උපේක්ෂා සහගත විඳීමක්. ඒකට කියන්නේ මොකද්ද? වේදනාව කියලා. ඒක උපදින්න උපේක්ෂා සහගතව. ඒ උපේක්ෂා සහගතයි කියලා කියන්නේ. තාම මිනිස්සෙද්ද මොකද්ද කියලාවත් දන්නේ නැහැ. පොදු වර්ණ හැඩ ටිකක් විතරයි. ඉතින් ඒක ගැන 아무තු කැමැත්තක් හෝ අකමැත්තක් නෑ ඒකේ තියෙන විපාක උපේක්ෂාවක්. ඊට පස්සේ ඒ පොදු තියෙන චිත්‍රය ගැන හඳුනා ගැනීමක් තියෙනවා. ඊට පස්සේ ඒකේ සිතේ පැවැත්ම තියෙනවා මේ හිතනකම කියන එක. ඊට පස්සේ දැනගන්නකම තියෙනවා. ওই ගති ටිකට අපි කියනවා නාම ධර්ම කියලා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. ඉතින් ඒ නිසා රූපයක් පේන වෙලාවේදී ඔය විදිහට තමයි එතන ස්කන්ධ වශයෙන් අපි ඒක ගැන නාම රූප වශයෙන් දැකින්න පුළුවන්කම තියෙනවා. අසුභ කොටස් මෙනෙහි කරනකොට ආත්ම සංඥාව දුරු වෙන විදිහ ගැන කතා කරනකොට මේක බොහොම කල්පනාකාරීව ඔයගොල්ලෝ ගන්න ඕන දෙයක්. දැන් අසුභය කියනකොට අසුභ කියන දෙයදී අපි අරමුණු කරන්නේ මොකද්ද? මේකේ තියෙන පිළිකුල් නිශ්චිත ස්වභාවයනේ. අසුභේ වැදගත් වෙන්නේ මොකක් කරන්නද? රාගය දුරු කර ගැනීම සඳහා සුභ සංඥාව දුරු කරගන්න විපල්ලාශය දුරු කරගන්න තමයි අසුභය කියන එක අපිට වැදගත් වෙන්නේ. ඒ නිසා අසුභය භාවිත කිරීම වැදගත් රාගය දුරු කර ගැනීම සඳහා. ඒකට ඒක රාගය දුරු කර ගැනීම සඳහා තියෙන දෙයක් නෙමෙයි. අපි ඒක තුල විතරක්ම මනස භාවිත කළ යුතුයි කියන එක නෙමෙයි ඒකෙදි කියන්නේ. අපි අසුභයේ පැත්තෙන් හිත වැඩුවයි කියන එකෙන් අපිට පුළුවන් කමක් නැත්තේ නැහැ. චිත්ත සමාධිය කියන එකවත් අධික ලෙස එහෙම ගිහිල්ලා උපදවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ අසුබය කියන එකෙම වැළඳයි කියන එක. ඒතකොට අපිට ඒ සඳහා අපිට වඩන්න ගියත් අන්තිමේටම අසුබය ඇති කරගන්න කොට්ටාසයන්ගේ වර්ණාදී පාදක කරගෙන තමයි සමාධිය උපදවන්නේ. ඒ කියන්නේ දැන් ඒ අසුබ කොට්ටාසයන්ගේ තියෙන වර්ණාදී පාදක කරලා තමයි අපි අන්තිමේටම ගිහිල්ලා අසුබ වශයෙන් තියෙන ඒ කියන්නේ ධ්‍යාන උපදවන මට්ටමකට යන්න තියෙන්නේ ඒවල වර්ණාදී පාදක කරගෙන තමයි යන්නේ. එකෙන් කියන්නේ අසුභය කියන සංඥාව තුළින් ඒ සංඥාව පමණක් භාවිත කිරීම තුළ දැඩි ඒකාග්‍රතාවයවත් උපදවන්න අපහසු බව. ඇයි? අසුභය කියන එක අපි පාවිච්චි කරන්නේ తాවකාලිකව අර සුභ සංඥාව රාගය යටපත් කර ගැනීම සඳහා පමණක් නිසා. ඒ නිසා ඒ අදාළ කාර්යය සඳහා අදාළ දේ පාවිච්චි කරනවා. ඒ අසුභය වඩන්න ඒ සඳහා. එතකොට දෙතිස් කුණප කොටහස් ගැන මෙනෙහි කරනවා කියන එක අපි කල යුත්තේ කුමක් සඳහාද? අපි ඒක අද සුබ භාවනාව හැටියට අපි හඳුනගන්නේ ගොඩක් වෙලාවට දෙතිස් කුණප කොටස වඩන එක. නමුත් අසුබය හැටියට අපි කතා කරනවා නම් ඇත්තටම කතා කරන්න ඕනේ මොකක් ගැනද? නවසීගතිකය ගැන තමයි කතා කරන්න ඕනේ. දෙතිස් කුණප කොටස ගැන බලන එකෙන් අපි අදහස් කරන්නේ මේවා අසුබයි, දුගඳයි, පිළිකුලයි කියලා ඒ ගැන හිත හිතින් එක නෙමෙයි. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක කලාප වශයෙන් අපි දකින්න යන එක තමයි ප්‍රධාන වශයෙන්ම අපිට දීර්ඝව ඒක අරගෙන යන්න පුළුවන්කම තියෙන එක වෙන්නේ. හරියට අර හතරමන් හන්දියේක මේ ගව දෙනක් මාරලා මේ කොටස් ටිකේ ඒ මස් කොටස් ටික එක එක තැනක දාලා එකකට ටික වෙන තැනක දාලා තිබ්බහම අපි කවුරුත් කියන්නේ එතන දෙන ඉන්නවා කියලානේ. ගව දෙනක් ඉන්නවා කියන්නේ නෑ මස් තියනවා කියලා කියනවා මිසක ගව දෙනක් කියලා කියන්නේ නැහැ. ඒ වගේ මම ඉන්නවා තව පුද්ගලයෙක් ඉන්නවා කියලා අපිට සත්පුද්ගල භවෙන් ඇසුරු වෙන තැනක අපි පෙන්වලා දෙනවා මෙතන තියෙන එකිනෙකට වෙන් වුණ මේ විදිහේ කොටහස 32ක් නේද කියලා අපි පෙන්වලා දෙනවා. එතකොට අර විදිහට වෙන් වෙන්ව පෙන්වලා දෙනකොට මොකද්ද නැති වෙලා යන්නේ? මම කියලා ගත්ත පුද්ගල බව කෙනෙක් ඉන්නවා කියලා දකිනකම අපිට අයින් වෙලා යන්න පටන් ගන්නවා. අන්න ඒ ඒක අරමුණු කරගෙන අපිට දෙතිස් කුණක කොටාසේ භාවිත කරන්න පුළුවන්. ඒක අර වගේ සීමාවක් තියාගන්න අවශ්‍ය නෑ අපිට දැනෙන කොටස් වලින් යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අසුබ අසුබේ කියලා අපි ඒකට අද නම් කරගන්නවා තමයි. මේ නම් කරගත්තත් ඒකේ තියෙන අර දුගඳ පිළිකුල් ස්වභාවය ගැන නිතරම හිතේ හිතේ ඉන්නවා කියන එක නෙමෙයි ඒකෙදී අදහස් කරන්නේ. ඒකෙදී අදහස් කරන්නේ මොකද්ද? හැම වෙලාවකදීම ඒකේ අර කොටස් පිළිබඳව කලාප වශයෙන් දැකලා ඒක කෙනෙක් හෝ පුද්ගලයෙක් කියන්න බැරි ස්වභාවයක් කියන එක අරමුණු කරගන්නවා. අර අසුබ වශයෙන් දකින්න කෙනෙකුට තමන්ගේ කය දකින්න පුළුවන්කම තියෙන ඒවල තියෙන අසුබ ස්වභාවයක් මුල් කරගෙන ඒක ඒක වෙනම පැත්තක් ඒක රාගය දුරු කරගන්න උදව් වෙන පැත්තක් ඒක හරියට අර මේ සුබ සංඥාව උපදව ගන්න බලන ක්‍රමයකට නෙමෙයි ඒකට ඒකේ තියෙන අර දුගඳ පිළිකුල් අප්‍රසන්න ස්වභාවය තමයි ස්මතු කරගන්නේ ඒක අර ද්වේෂ ජනිතයට බලන්නත් එපා කියනවනේ ඒක ද්වේෂයට සබහායයි ඒක අප්‍රසන්න කරනවා කියන එකෙන් දෙයක් අප්‍රියයි කියන එකෙන් අපිට මොකටද ඒක කිට්ටු වෙන්නේ ඒක කිට්ටු වෙන අවනාපේන ඇති වෙන්නේ නේ තරහට තමයි ඒක කිට්ටු වෙන්නේ නිසා තමයි දේශ චරිතයේට ඒක වඩන්නත් එපා කියලා කියන්නේ එතකොට දැන් අර අපි දුගඳ පිළිකුල් ස්වභාවය ගැන අපි බලනකොට ඒක අර සුබ වශයෙන් අපි ප්‍රකට කරගන්නකොට දැන් කොණ්ඩේ ගත්තාම අපි හොඳට කොණ්ඩේ පීරලා කොණ්ඩේ හදලා තියෙනකොට ඒක අසුබයි කියලා බලන එක නෙමෙයි ඒක පිරිසිදු කරන්නේ නැතිව තිබ්බහම ඒ කෙස්සල තියෙන අප්‍රසන්න ස්වභාවයට ඒකපත් වෙනවනේ. අන්න ඒ බඳු ස්වභාවය තුලින් අපි ඒක දකින්න බලනවා. නවශීලතිකයේ තුල කරන්නේ ඒක තමයි. මොකද්ද? කාටවත් ඒක පිළිකුලක් නොදෙන තියන්නේ නැහැ නේ. කුණු වෙලා යනකොට ඕජාවත් එක්ක ගැලවිලා මේ හැම කෑලි ගැලවිලා යමින් කෙස්ස ඒ තියෙන එක ගැන කාටවත් මේ සුබ සංඥා උපදින්නේ නැහැ. ඒක හොඳට නිමිත්ත අරගෙන නිමිත්ත ආදේශ කරගන්නවා කොහෙටද? තමන්ගේ රූපයට. එබඳු අසුබ දෙයක්නේ මම මේ පාවිච්චි කරන්නේ. එබඳු අසුබ දෙයකටනේ මම මේ ආශ කරන්නේ කියලා අර අසුබ නිමිත්ත තදින් අරගෙන මේකට ආදේශ කරගන්න. අන්න ඒකට කියනවා ඒ කොටස් වශයෙන් මේ විදිහට බලනකොට ඒකේ තියෙන දුගද පිළිකුල් ස්වභාව විදිහට අපි ඒක ගන්න කියලා අපි කියනවා. ඒක අසුබ වශයෙන් අපි දකිනවා කියලා. ඒක කරන්න ඕනේ මොකටද? අර සුබ සංඥාව දුරු කරගන්න සහ රාගය යටපත් කරගන්න. එතකොට වර්ණ වශයෙන්, හැඩ වශයෙන්, මේක පිහිටි ස්ථාන වශයෙන්, ගන්ධාදී වශයෙන් ඒවා ගැන බැලුවා කියන එකේදී ගැටලුවක් නැහැ. අසුබය තේරුම් ගන්න. හැබැයි ඒක පොත් දෙපැත්තකට බලන්න පුළුවන් කියන එකයි මම මතක් කරන්න අවශ්‍ය උනේ. එකක් කලාප වශයෙන් දකින්න හරියට අර සතිපට්ඨානයේදී පෙන්නනවා වගේ වෙන් වෙන්ව තියෙන කොටස් ටිකක් වගේ මේක කෙනෙක් පුද්ගලයෙක් කියලා පනවන්න බැරි මේ දෙතිස් කුණපයට පැවැත්මක් නේද කියන අවබෝධය ඇති වෙන විදිහට බලන්න. එතකොට අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න පුළුවන්. ඊට පස්සේ නිබ්බත්ති ලක්ෂණය ආහාරය නිසා වෙනස් වෙන බව. ආහාරය anu සතර ආහාරද එසේනම් මේ ආහාරයේ නිබ්බත්ති ලක්ෂණ සඳහා උපකාර වන්නේ කෙසේද කියලා පැහැදිලි කර දෙන්න කියලා එතකොට මේ නිබ්බත්ති ලක්ෂණ අපි කියනකොට ආහාරය කියලා අපි කතා කළා ආහාරය කියන එක අපි කරුණු දෙකකින් අවධාරණය කළේ. මොකද ආහාර කියන එක කරුණු දෙකකින් අවධාරණය කළා කියලා කිව්වේ ප්‍රත්‍ය කියන කෙනුත් කතා කළා කනබන ආහාර කියන කෙනුත් කතා කළා ආහාර කියන එක ඒක ප්‍රත්‍ය කියන තේරුමක් තියෙනවා. දැන් භූත මිදන්ති සාරිපුත්ත පස්සතාති කියලා අහනකොට සාරිපුත්තේ මේක භූතේ භූතේ විදිහට දකින්නොද කියලා අහනවා. එනම් මේ ස්කන්ධ පංචකයේ ස්කන්ධ පංචකයේ විදිහට දකින්නොද? තදාහාර සම්භවಂತಿ පස්සතාති. ඒක ආහාර නිසා උපදිනවා කියලා දකින්නොද කියලා අහනවා. දැන් ඒකේ ආහාර නිසා උපදිනවා කියන්නේ කේදී අදහස් කරන්නේ මොකක්ද? කනබුන ආහාර නෙමෙයි. ඒතර කියන්නේ මොකද? ප්‍රත්‍යතාවය කියන එක. එතකොට අපි වර්තමානයේ තුල ආහාරය නිසා උපදිනවා කියලා කියන්නේ මොකද්ද? කන බොන ආහාරය කියන එකත් උදව් වෙනවන්නේ මේ කය පවතින්නේ නිසානේ. ඔයාලා කන බොන ආහාරය උදව් වෙන්න හැදුණු කය නැත්තම් රූප චක්කු ප්‍රසාද රූප උපදින්න තැනක් නැහැනේ. සෝත ප්‍රසාද රූප උපදින්න තැනක් නැහැ කන බොන ආහාරය නැත්තම්. ඒ නිසා කන බොන ආහාරය උදව් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔය ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනාගේ එකිනෙකට ප්‍රත්‍යවීම කියන එක. මේක පුරේජාත වශයෙන්, පච්චාජාත වශයෙන් මේක පස්සේ ඉපදිලා උදව් කරනවා. එයා මෙයාට උදව් කරනවා. මේ විදිහට එකිනෙකට වැයවීම නැත්තම් පේනවා. එහෙම පේන්නේ නැහැ. ඒ නිසා එකිනෙකාට උදව් කරගන්න බවක් තියෙනවා. ඒ නිසා ඒකට කියනවා ආහාර ප්‍රත්‍ය කියලා. එතකොට ආහාර ප්‍රත්‍ය කියන එක අපි තේරුම් දෙකකින් කියන්නේ මොකන්ද? කනබන ආහාර වශයෙන් මේ කය වස්තුව විදිහට සකස් කරන්නත් උදව් වෙනවා. ඊට පස්සේ එකිනෙකට ඒ මොහොතේදී ඇහැට රූපය ඒ වගේම චක්කු විඥානයේ පිහිටා සිටින විදිහට එකිනෙකට වැයවීම තුලක් ප්‍රත්‍ය වෙනවා. මෙන්න මේ විදිහට ප්‍රත්‍ය වීම කියන අදහසත් එතනදී කතා කරනවා. අන්න ඔය අදහස් දෙකම ආහාර ප්‍රත්‍ය කියන එකේදී අපිට අදාළයි. මොකද ආහාර නිරෝධයෙන් රූපය නිරුද්ධයි කියලා කියන්නේ මොකටද? කනබුන ආහාරය නැති වෙනවා කියන තැනදී ඒ ඒ ලැබෙන ආහාර ප්‍රත්‍ය නැති වුණොත් එහෙම මේකයි පැවැත්ම වෙන්නේ නෑ ආහාර ප්‍රත්‍ය යම් වෙලාවක යම් මොහොතකදී නතර වුණොත් එහෙම ඒ මොහොතේ ඉඳලා මොකද වෙන්නේ මේ රූපය හායනේ වෙයි මිසක මේකේ ආපහු රූප උපදවන්න පුළුවන් ගතියක් තියෙන්නේ නෑ කනමන ආහාරය උදව් දැන් කනම කෙනෙක් දවස් හතක් බඩගින්න හිටියයි කියලා ඒ හිටියත් එයාගේ මේ කයේ පැවැත්මක් තියෙන්නේ ඒ කයේ පැවැත්ම පේනවනම් පැවැත්ම පේන්නේ එයාට ටිකක් හරි මේ පණ තියෙනවා කියන එක ගැන අපි කතා කරන්නේ මේ රූපේ ජීවත් වෙනවා කියන කතා කරන්නේ. අර ආහාරය නිසා ඉපදුණු රූපයන්ගේ පැවැත්ම නිසාම තමයි. ඒක ඒක යම් වෙලාවක ඒ ප්‍රත්‍ය උදව් කරන්නේ නැත්නම් ආහාර ප්‍රත්‍යයෙන් මේකේ රූපයන්ගේ පැවැත්මක් වෙන්නේ නැහැ. ඒක කර්මජ රූපාදිය උපදින්නේ නැහැ. මලමිණියක තියෙන්නේ මොනවද අපි එදා කිව්වා? මලමිණියක උපදින රූප මොනවද? ඍතජ රූප විතරයි කිව්වා. මනමිනේක උපදින්නේ රිප්‍රජ රූප විතරයි. එතන ආහාරජ රූප ඇත්තේ නෑ. ආහාරජ රූප කියලා කියන්නේ කන බොන ආහාරය නිසා ගොඩනැගිලා හැදිලා තියෙන මේ කය කියන එකෙන්ම නෙමෙයි. ආහාරජ රූප කියන එකේදී කතා කරන්නේ ඒ වෙලාවේදී තව රූප උපදවමින් මේ කනබන ආහාරය මුල් කරගෙන මේ රූපේ පැවැත්ම උපදවන්න පුළුවන් ආකාරයෙන් රූප උපදවන ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ රූප තමයි අපි ආහාරජ රූප කියලා හඳුනාගන්න. ඉතින් මලමිණියක ආහාර විරූප උපදින්නේ නැහැ. එතන ඍතු ඍතුජ රූප විතරයි පවතින්නේ. ආහාරජ රූප උපදින තැනක තමයි මොනවද? චිත්තජ කර්මජ රූප උපදින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා දැන් මේ ඇහැ උපදිනවා කියලත් උපදින්නේ මොකක් නිසාද? කනබර ආහාර ආදී උදව් කරගෙනම තමයි. ඒ නිසා ඒක ඒද ආහාර ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. ඒ වගේම ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනාගේ එකිනෙකට වැයවීම කියන එකත් ආහාර ප්‍රත්‍යයතේම අපිට හඳුන ගන්න පුළුවන්කම තියෙනවා. නිසා ඒ කාරණා දෙකම අපේ අවධාරණය තුළ තියෙන්න ඕන. ඊට පස්සේ අතීත හේතු ටික අවිද්‍යා කර්ම වර්තමාන ආහාර ඇසේ පෙනීම තුළ ප්‍රසාදයට පතිත වන ආලෝකයක් වර්ණ රූපයක් පතිත වන අවස්ථාවේ වේදනා සංඥා රාශිය උතන චේතනා ඒකාග්‍රතා මානසිකාරයේ ඇතිකල්හි අනාත්ම ධර්මතා ටිකක හටගෙන නිරුද්ධ වන බව බැලීම වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ ටිකේ හට ගැනීම වැයවීම බැලීම නිවැරදිද මේ ආකාරයට ස්පර්ශ ආයතනයන්ම බැලිය හැකියි ඔව් ඒ ආකාරයට අපිට ස්පර්ශ ආයතන ටිකෙන් බලන්න පුළුවන්කම තියෙනවා ඇහැට යම් කිසි විදිහකින් අතීත හේතු සහ වර්තමාන ආහාර ප්‍රත්‍ය කියන ටික නිසා හටගත්ත තැනක ඒ ඇහැට වර්ණ රූපේක ආපාතාගම වීම නිසාම චක්කු විඥානය උපදිනවා කියන එකමයි ආහාරපත්‍ය කියලා අපි හඳුනාගත්තේ. ඊට පස්සේ එතන උපදින ධර්ම ටික තමයි මොනවාද? ස්පර්ශය කියලා කියන්නේ, වේදනාව කියලා කියන්නේ, සංඥාව කියලා කියන්නේ, සංඛාරය කියලා කියන්නේ, ඒ වගේම මානසික චේතනාව, ඒකාග්‍රතාවය, සමනස්කාර ආදී ධර්ම ටික කියලා කියන්නේ. එතකොට අපිට ඒ ධර්මයන්ගේ පැවැත්මම තමයි අපිට නාම රූප ධර්ම කියලා කතා කරන්න පුළුවන්කම තියෙන දේ බවට පත් වෙන චක්කු විඥාන සිතේ යෙදෙන නාම ධර්ම ටික සහ රූප ධර්ම ටික තමයි අපිට නාම රූප ධර්ම ස්කන්ධ ටික හැටියට ප්‍රකට කරගන්න කියලා තැනදී අපි අදහස් කරේ. ඉතින් මේ ස්කන්ධ ටිකම ස්පර්ශ ආයතන හැම තැනකටම දකින්න. ඒ දකින්න තැනදී ඒකේ ප්‍රායෝගික භාවිතය තුළ ඔබ සිත පවත්වන්න ඕන විදිහ තමයි මම කිව්වේ. ඒක එක තැනකට විතරක් ඒක අර එළියෙන් හදාගෙන දකින්න විදිහට ලබු කරන්න එපා කියලා. ඒ කියන්නේ අර Taman කියන බවෙන් පරිබාහිරව අර කරුණ වශයෙන් අපි කල්පනා කරනවා. ඒ කියන්නේ දැන් රූපේ පෙනෙන බව කියන එක දැන් Taman කියන බව ගොඩ නැගෙන විදිහ දකින්න නැතුව අපි අපේ ජීවිතේ සම්පූර්ණම එළියට ගිහිල්ලා අපි දකිනවා මෙතන මේක තමයි රූපේ කියන්නේ මේ තමයි මේ ඇහැ කියලා කියන ඇහැට රූපේ ගැටුණාම මේ තුන්දෙනාගේ එකතු මෙහෙම වුණා මේ මේ ප්‍රත්‍යයෙන් මේක හටගත්තේ කියලා අපි ඒ ගැන හිත හිත ඉන්නවා. එහෙම හිත හිත හිතිය කියන එකෙන් අපිට ආශ්‍රෝ කෙලස් දුර වෙනවා කියන එක වෙන්නේ නෑ මේ ඇහැට රූප පේන වෙලාවේදී නුවණ යොදා ගන්න පුළුවන් විදිහට එන්න ඕනේ අපිට. ඒ නිසා අපිට මේ මම සහ ලෝකය කියන මේ දෙක පනව ගන්න බැරි තරම් ප්‍රායෝගික තලයට එන්න පුළුවන් විදිහට ඒ මානසිකාරය පවත්තන්න ස්පර්ශ ආයතන හය පැත්තටම අනිත් ස්පර්ශ ආයතන ටිකටත් එතකොට ඒක නිවැරදි. නුවණ යොදවමින් දෛනික කටයුතු වල කාර්යක්ෂම ලෙස නියැලෙන විට ඇසට රූප දර්ශනය වන විට දර්ශනපතේ වහවහ වෙනස් වන විට රූපේ විදර්ශනා කරන අයුරු තවදුරටත් පැහැදිලි කර දෙන්න කියලා අපි කිව්ව දැන් අර නුවණ යොදා ගන්න කියන එක ගැන කතා කළා නුවණ භාවිත කරනවා නම් යම් වෙලාවක ඔයගොල්ලන්ට අරමුණු 1000ක් වෙනනම් 1000 නැත්ත මොකක්ද? එක මැත්තක් නේ තියෙන්නේ අරමුණු රූප 1000ක් වෙනුණා ඒ 1000ම ඇත්ත එකම ඇත්තක් තමයි. දැන් මේ වෙලාවේදී අපි මේ එක විනාඩියක් නැතිනම් එක තත්පරයක් අපි බලන් ඉන්න තැනදී මේ හිතේ තියෙන වේගවත් බව නිසා මොකද්ද වෙලා තියෙන්නේ? අරමුණු කොච්චර සිත වේගවත් ක්‍රියාත්මක වෙලා තියෙනවද? මේ සජීවීව අපිට තියෙනවා කියලා පේන බවට ගියාම ඒ තියෙන එක මොහොතක අපිට එක තප්පරයකදී පෙනුන පෙනීම අපිට ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් අපිට ඇති වෙලා තියෙන සිත් වශයෙන් ගත්තොත් එහෙම. ඒක ගණන් කරන්න බැරි තරම් සිත් ප්‍රමාණයක් ඇති වෙලා තියෙන එක සජීවීව අපිට පෙන්වනවා කියන දේ ඇති කරන්න අර නොදන්නා මට්ටමකම තිබිලා ඊට පස්සේ මෙහෙම ගෙනල්ලා දෙනවා කියන එකට ඒ සිතේ තියෙන වේගවත් බව එක තප්පරයකදී ඒක එච්චර වැඩි වශයෙන් ප්‍රමාණයක් ඉපදිලා තමයි අපිට මේ දේවල් උපදින්නේ. ඉතින් අර රූප රාම එනවා යනවා කියන එක ගැන කවර කතාවක්ද? ඒක තේරුම් ගන්න මම කියුවේ. ඒ කියන්නේ මේ එක තප්පරයක් යන මොහොතකදී අපිට ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් අපේ සිත ඉපදෙන නිරුද්ධ වෙනවා. ඒක රූප දැකීම විදිහටම නෙමෙයි. සද්ද ඇහෙනවා ඒ අතර සංසෝධ දැනෙනවා රස දැනෙනවා ස්පර්ශ දැනෙනවා සහ මනසින් අරමුණු දැනගන්නවා කියන අනිත් ආයතන හාත් එක්ක ගිහිල්ලා අර 17 ඒ කියන්නේ චිත්තක්ෂණ වශයෙන් ගත්තොත් ඒක 17 පැවැත්ම අපිට මේක මෙන්න මේ ගානෙන් අතර වුණා කියලා කියන්න තරම් එහෙම දෙයක් බැරි තරමට ප්‍රමාණයක් හටගෙන නැති වෙනවා. එහෙම නැති වෙන කෝටි ප්‍රකෝටි ගානක් හටගෙන නැති වෙන තැනකදී තමයි අපි මේ සිහිය තියන්න බලන්නේ නෑ මෙහෙම එකක් නෙවෙයි මෙන්න මේ වගේ ඇත්තක් නේද තියෙන්නේ කියලා නුවණ පවත්වන්න බලන්න. එතකොට මේ නුවණ පවත්වනකොට එක ක්ෂණයකදී අපි බොහොම අමාරුවෙන් එක මේ මේ ඇය ගානක් හිතලා හිතලා හරි අපි නුවණක් ඇති කරගන්න ඕන එකක් ගැනනේ. ඊට පස්සේ ඒ ඇති කරගත්ත නුවණ දෙදලා තියෙනවා පොතෙන් යනකම්. අර කෝටි ප්‍රකෝටි ගානක් ඇති කරගත්ත හැම තැනකටම ගිහිල්ලා නැද්ද ඒ නුවණ? ගිහිල්ලා තියෙනවා. ඒක හැම තැනකටම ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා නුවණ ඇති කරගන්නවා කියන එකයි නුවණ භාවිත කරනවා කියන එකයි අපහසු දෙයක් හැටියට කල්පනා කරන්න එපා. ඒක මේ මෙනෙහි කිරීම තුළ උපදින නුවණ ඔගොල්ලෝගේ ජීවිතයට ඒක සමානුපාත වෙනවමයි ඒක පාවිච්චි කරන්න පටන් ගත්තාම. ඒ නිසා නැවත නැවත දැන් වාහනයක් පදවගෙන යන කෙනෙකුට තනෝ දැන් එක දිහා බලාගෙන ඉන්න කෙනෙකුට තව එක අප්‍රකට වෙන්න පුළුවන් නේ. වාහනයක් පදවගෙන යනකොට තව ප්‍රකට වෙන්න පුළුවන්, තව සංකීර්ණයි කියලා දැනෙන්න පුළුවන්. ඒක නුවණින් ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් මට්ටමකට හිත ගන්නවා කියන එක හරිම අපහසුයි වගේ අවස්ථාවක. මොකද ඒක හිතේ ගොඩාක් වැඩුණු මට්ටමක් හොඳට අර ස්කන්ධ ටික වෙන ප්‍රකට වෙලා ඔය අද කතා කරපු උදේවැය කියන දෙකටම හිත තියන්න පුළුවන් මට්ටමකට හිත වැඩුණු කෙනෙකුට තමයි කිසිම ගැටලුවක් නැතුව ඒ අවස්ථාවක හිත තියාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට එයා සම්පූර්ණම හිත තියාගෙන ඉන්නේ පේන දේ පිළිබඳව නෙමෙයි. එයා හිත තියාගෙන ඉන්නේ මොකක් පිළිබඳවද? අර ඥාන විශ්ය පිළිබඳ, ප්‍රඥාව පිළිබඳ නුවණ තමයි එයාගේ පවත්තන එක තුළ තියෙන්නේ. ඒක අර පේන දේ ගැන හිත හිතින් එක නෙමෙයි. පේන දේවල් ගැන හිත හිතින් එක වෙනස්. ඒ වගේම අර හැමතැනකදීම ඒ පෙනීම සිද්ධ වෙන හැමතැනකදීම අර නුවණට හිත තියන් ඉන්න එක වෙනස්. මේ කියන්නේ නුවණට හිත තියන් ඉන්න එක. අර ගොඩාක් දර්ශනඵල ඇස් සමුවට එනින් එන යන තැනකදී එයාට හිත තියාගෙන ඉන්න පුළුවන් අර විදිහට නුවණ උපදවගත්ත කෙනෙකුට විතරයි මෙනෙහි කරගන්න අමාරුවෙන් හිත තියාගන්න කෙනෙකුට ඒක තියාගන්න පුළුවන් කමක් නැත්තේ නෑ සාමාන්‍යයෙන් ඒ නිසා නුවණම තමයි අපි අල්ලගන්න ඕන තැන බවටපත් වෙන්නේ ඒ හින්දා ඔය අපි කතා කරපු හැම භාවනාවකදීම ඔගොල්ලෝ නුවණ කියන තැන අල්ලගන්න උත්සාහවත් වෙන්න ඔය කතා කරපු හැම පියවරකදීම අපි අවධාරණය කරපු දෙයක් තමයි මෙනෙහි කිරීමයි නුවණයි වෙන් කරගන්න කියලා. ඒ නුවණ තමයි භාවිත කරන්න පටන් ගන්න ඕනේ. ඒක භාවිත කරන තැනට ගන්න ඒක භාවිත කරන තැනට ගත්ත කියන්නේ ඔයගොල්ලෝ මේ මාර්ගයේ ලොකු ජයග්‍රහණයක් තුළ. ඒක ලොකු දෙයක් ඔයගොල්ලෝ නුවණ භාවිත කරන්න පුළුවන් තැනට පටන් ගත්තා කියන එක. ඒ කියන්නේ හැම දෙයක් තුළම ඔයගොල්ලන්ට ඒ ගැන බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක ඒ නුවණ උපදිනකොට තමන් සහ ලෝකය කියන එක ගැන දෙක ගැනම නැතුව හැම වෙලාවකදීම හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ටිකක් පවතින තැනක නේද ලෝකය සහ තමන් කියන බව මේ දැනෙන්නේ කියන එක ගැන දැනුම් නැතුව බලන් ඉන්න පුළුවන්. ඒකට එතන රැවටීමට ඉඩ නැති වෙනවා. අන්න ඒ මට්ටමට හිතපත් කරගන්න උත්සාහවත් වීම තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ නිබ්බත් ලක්ෂණ 50 ආකාරය පිළිබඳව වටහා වටහා දෙන මෙන් ඉල්ලා සිටින කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. නිබ්බත් ලක්ෂණ දකින්නකොට අපි කිව්වා විද්‍යා කර්ම තණ්හා ආහාර දකින්න එකමයි කියලානේ. ඒකට රූපේ උපදින්න හේතු කියලා අපි කතා කරනකොට කීයක් දකින්නද උපදින්න හේතු? පහක් දකිනවා. මොකද්ද? අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ඒ වගේම ආහාරයෙන් නිබ්බත් ලක්ෂණ නොදකීම කියන එකෙන් ඔන්න රූප උපදින්න හේතු පහක්. රූපේ නැති බය වීම බලනකොට කීයක් දකින්නවද? පහක් දකින්න. අවිද්‍යාව නැති වෙනකොට, කර්මය නැති වෙනකොට, තණ්හාව නැති වෙනකොට, ආහාරය නැති වෙනකොට, නිබ්බත්ති ලක්ෂණ දකින්නකොටත් රූපය නිරෝධයටපත් වෙනවා. එතකොට ඔන්න වැය වීමට පහයි. හටගන්න පැත්තට කරුණු පහක් දකින්නවා, වැය වෙන පැත්තට කරුණු පහක් දකින්නවා. එතකොට ඔන්න රූපේට කීයද 10යි. ඊට පස්සේ සංඥාවට, සංඛාරයට, විඥාණයට ඔය විදිහට 10 10 50ක් වෙනවා. ඔකට තමයි සමපනස් ලක්ෂණය කියලා කියන්නේ. ඒව උපදින්න තියෙන හේතු සහ වැය වෙන්න තියෙන හේතු පිළිබඳව බලන එකට කියනවා සමපනස් ලක්ෂණයකින් බලනවා කියලා. ලක්ෂණ 50ක් පිළිබඳව බලනවා මේක උපදින්න සහ වැය වෙන්න තියෙන හේතු පිළිබඳව පරීක්ෂා කර බැලීමේදී. ඉතින් ওই විදිහට තමයි අපිට මේ පිළිබඳව බලන්න පුළුවන්කම තියෙන්නේ. ඔය භාවනාවට අදාළව ඒ කතා කරපු දේවල් ටික ඔයගොල්ලෝගේ ජීවිතවලට